ධාන වඩන්නේ නැතුව රාත් වීමත් රාත් වෙන කෙනා ධාන නැතුව සිටීමත් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද හේතුව කියලා කියන්නේ දැන් සෝවාන් සකෝර්දාගාමි අනාගාමි හරියක් කියන මාර්ගඵල හතරක් උනාට ඒක ධාන හතරක්නේ. එතකොට දැන් රාත් ධානයක් නැතුව රාත් වෙන්නේ කොහොමද කියලා අයුවාම යම්කිසි කෙනෙක් රාත් වෙනවා නම් රාත් කියන ධානයට තියෙනවනේ. සෝතාපන්න ධානයට තියෙනවනේ. ඒ අවබෝධයන් සිතට තියෙනවානේ. එතකොට ඒකත් එක්කමනේ ඒක ඇවිල්ලා තියෙන්නේ. වතුරේ නාවලා කෙනෙක් එනවා. කකුල් ඉස්සර කෙනෙක් වැටිලා එනවා. හැබැයි දෙන්නම තෙමිලා. එයා කියන මං නාවේ නෑ කියලා කියනවා. ඇත්තටම එයා නාලා නෑ. එයා කියන මම නම් හොඳට නාලා පීනලා ආවේ. එයා නාලා. එයා දැනගෙන නාලා. මෙයා කියන මං නාවේ නෑ. හැබැයි එයා නාලා. කකුල් ඉස්සලා වතුරට වැටිලා උඩට ආවම එයා නාලා. අපි එයා කියන නෑ මං නෑවේ නෑ. මං ඉස්සර වැටුණා. එයා කියන මම නම් පැනලා නෑවා. හැබැයි එයා වැටිනා. එයා පිළිගන්නේ නැහැ වයි කියලා. දැන් නාල තමයි ඉන්නේ. ධානය වැඩුවේ නැහැ. ශ්‍රවණය කළා. එකපාරට සිත නිදහස් වුණා. මං rahat වුණා. මම ධානය වැඩුවේ නැහැ. මං මේ ප්‍රථම ධාන, ද්විතිය ධාන, චතුර්ථ ධාන ඒවා මොකවත් මට නැහැ කිනා. හැබැයි rahat වෙනකොට එයා ධානයකුත් එක්ක තමයි rahat වෙලා තින්නේ. හැබැයි එයා පිළිගන්නේ නැහැ. එයා ධානයක් වැඩුවේ නැති නිසා. අර කකුල් ඉස්සලා වැටිච්ච මනුස්සයා කීයද පිළිගන්නේ නැහැ වගේ. යකන් නැහැ ස්වාමීන් වහන්සේ නැහැ කකුල් ඉස්සලා වැටුණා. දැන් මේ මිනිස්සයා පිස මුදුනේ ඉඳලා යටි වතුරට තෙමිලා නම් මේ මිනිස්සයා තෙමිලා නම් දෙන්නම ගිරිලා නම් උඩට ඇවිල්ලා තින්නේ. දැන් මේක නෑ නෑ කියන්නේ කොහොමද පිළිගන්නේ? මේක හරියට පිළිගන්නේ ඒ වගේ එකක් තමයි. සම්මාව කියන්නේම ධානයක් නේ. සම්මාදිට්ඨිය කියන්නේම ධානයක්. ඒකට හේතුව අනිත් අයට වඩා එයාට වෙනස් විදිහට ලෝකේ පේනවා. එයාට එන ශබ්ද මෙයාටත් ඇහෙනවා. එයාට වෙනස් විදිහට ඇහෙන්නේ. හරයටත් හිතෙනවා. මෙයාටත් හිතනවා. හැබැයි මෙයාට ගොඩක් වෙනස් හිතෙන ක්‍රම. එහෙනම් යම්කිසි සිතක අවබෝධයක් මෙයාට තියෙනවා. ඒක යම්කිසි ධ්‍යාන සමාපත්තියක් තමයි. යෝග ධ්‍යාන, නිරෝධ ධ්‍යාන කියලා දෙකක් තියෙනවා. ඉතින් යෝග ධ්‍යාන වල තියෙන සිතට අවබෝධය අපි සයන්ස් නේ කරන්නේ. මොකද්ද මේක තුල තියෙන විද්‍යාව? දැන් මං වගේ තව කෙනෙක් මෙතන මවන්න ඕනේ. මවන්න බෑ. 3D කැමරාවක් තියලා ફોකස් කරන්න එපා. එතකොට 3D කැමරාවට මේ ප්ලාස්ටික් වලට කරන්න පුළුවන්. අයි මේක මට කරන්න බැරි. ඒක මනුස්සයන හොයාගත්තේ. ඒතර මනුස්සට ඒක තේරුණානේ. ඇයි කරන්න බැරි? මම මොනවලින්ද ඇදලා තින්නේ? මම 60න්නේ. සෛල තියෙනවා, ඕගන් තියෙනවා, ටිෂු තියෙනවා, ටිෂු ඕගන් ඇදලා තින්නේ සෛල වලින්. සෛල ඇදලා තින්නේ ක්‍රෝරසෝම 45යි. ක්‍රෝරසෝම ඇදලා තින්නේ DNA RNA. ඒව ඇදලා තින්නේ ජාන. ඒ ජාන ජීන් ඇදලා තින්නේ ඇටම් වලින්. ඇටම් ඒවා පොඩි පොඩි ইনফরমේෂන් වලින්. එතකොට මේ ইনফরমේෂන් අමතරම තියෙනවානේ. එතකොට මට චිත්ත වීතියක් අදලා ඒ චිත්ත වීතිය මේ හරියෙන් නවත්තලා ඒකට මගේ බයෝ එක පාසස් කරන්න පුළුවන් නම් ඒ හැම බයෝ එකෙම මගේ රූපේ තියෙනවා. මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඔක්සිජන් ඔක්කොම එකට එකතු වුණාම දැන් මෙතන රූපය හැදෙන්නේ නැද්ද? දැන් අර ටෙක්නොලොජි එක මට ආවනේ. මේක සයන්ස් වලින් ඒගොල්ලෝ අධ්‍යයනය කළා ධ්‍යාන වඩා ගන්නවා. බැලුවම එයා වගේ 500ක් මවල එක එකනට එක එක වැඩ දිලා එයා බලන් ඉන්නවා. කට්ටිය කතු ගන්නවා, කට්ටිය පාඩම් කරනවා, කට්ටිය කමටහන් දෙනවා. කට්ටිය සක්මන් කරන ඔක්කොම ගියා බලන්න ඉන්නවා. ඒක නයි ඔරිජිනල්. මේකත් එක්තරා අවබෝධයක්. මේකත් ධානයක්. මේක ධානයක්. ඒ වගේ ගොඩාක් ඒවා එක වඩනවා ඒක. ඒවට කියන තේජෝ ධාන. තේජෝ වල ගොඩාක් ධාන තියෙනවා. මේක තේජෝ වල එකක්. පටවිය කියලා කියන්නේ භෞතිකව තියෙන දේවල්. භෞතිකව තියෙන දේවල්. තේජෝ භෞතිකේ වුණාට ඒක තුළ තියෙන ක්‍රියාකාරීත්වය වෙනයි. දැන් අල්ලන ස්වභාවයකින් තියෙනවනම් අල්ලන්න පුළුවන් නම් ඝන දේවල් වලට අපි කියන පටවි. එතකොට ගලන ස්වභාවයක් තියෙනවනම් දියර ස්වභාවයක් තියෙනවා ආපෝ. හමන ස්වභාවයක් තියෙනවනම් වායෝ. දිස්නයක් තියෙනවනම් එළියක් තියෙනවනම් ඒකට කියන්නේ තේජෝ. ඒ තේජෝ වලට අදාළ ධානය තමයි ඒක. මෙතන ඇත්තටම ලෝකේ සතරමා භූත නැහැ. පටවියක් නැහැ. ඝන ස්වභාවයක් තියෙනවා. ද්‍රව කියලා එකක් නෑ. ගලන ස්වභාවයක් තියෙන්නේ. ඒ ගලන ස්වභාවය වේගය අඩු කළාම ඒක මිරිකුණාම ඒකෙන් පැක් වෙනවා. ඊට පස්සේ ඒකක් ආයි ගලක් තමයි. දැන් ගඩොල් කැටයක් කියනකොට අපි පටවි කියනවා. රත් කරලා බලන්න. ගලනවනේ. උණු වෙලා රත් කරනවනේ. දැන් ඒක මේ ආපෝ ධාතුවනේ. උණු වුණාම ආලෝකයක් එනවනේ. රත්තරන් පාට රතු පාට වෙනවනේ. දැන් ඒකෙන් එළියක් එනවනේ. තේජෝ වෙලානේ. උමාලයක් එනවනේ. දැන් ඒකෙන් අණු ගැලවිලා යනවනේ. වායු ස්වභාවය හතරම තියෙනවා. එක ධාතුවක් ගත්තත් ඒ ධාතුව තුළ අරකින හතරම තියෙනවා. ගලවන්න බෑ. ධාතුවෙන් ධාතුව අයින් වෙන්නේ නැහැ. එම අයින් කරන ක්‍රමයක් බුදුවරු දේශනා කරලත් නැහැ. එක අණුවක් එක අංශුවක් ගත්තත් ඒක අතරම තියෙනවා. ඒකට ටෙම්පරේචර් එකක් තියෙනවා. ඇටමවල ටෙම්පරේචර් එකක් තියෙනවා. එතකොට උෂ්ණත්වය තියෙනවා, තේජෝ තියෙනවා. ඒ අණුව පාවෙනවනේ. වායු ස්වභාවිකුත් තියෙනවා. ඒතර එයා ගලනවනේ. ආපෝ ස්වභාවිකුත් තියෙනවා. ඇටම් එකකින් රවුමට ඒක නිර්මාණයක් වෙන පටවියකුත් තියෙනවා. අතරම තියෙනවා. ගලවන්න බෑ. උජුංකායම් පරියංකම් කියන එක තථාගතයන් වහන්සේගේ පණිවිඩයක්. බුදුහාඳුරන්ට වඩා අපට ප්‍රඥාවක් නැති නිසා ඒකට වෙනත් සොලූෂන් එකක් අපට දෙන්න බෑ. ඒක තථාගත ඥානයක්. හැබැයි ඒක අපි ගවේෂණය කරනකොට අපි කියනකට වඩා මම ගවේෂණය කරන කාලේ මට තීරිච්ච කරුණු ටිකක් තියෙන එක මම ෂෙයා කරන්න. මේ උජුංකායන් කියලා කියන එක තුල විශාල වාසියක් තියෙනවා. මේ ආනාපාන සති භාවනාව ගොඩාක් සරලව සෑල්ලුව සීයෙන් කරන්න පුළුවන් අපේ කොඳු වැට පේලියේ තියෙන දෙපැත්තේ ඉඩා පිංගලා කියලා ස්නායු දෙකක්. ඒ ඉඩා පිංගලා කියන නාඩි දෙක අරවා සුසුම්නාවට සම්බන්ධ වුණාම මොළයට හොඳට ඔක්සිජන් ලැබෙනවා. මොළේ සෙල් වල ක්‍රියාකාරීත්වය සාමාන්‍ය 70ක් විතර තියෙනවා. සෙල් බිලියන ට්‍රිලියන ගණක් තියෙනවා. හැබැයි ඒකේ පර්සන්ටේජ් එක 10ක් 12ක් 8ක් වගේ තමයි වැඩ කරන්නේ. 100ට අනිත් එකක්වත් වැඩ කරන්නේ නැහැ. හැබැයි ඒ වගේ පොඩි percentage එකක් වැඩි කරත් මුළු සම්පූර්ණ මොළයටම 550ක් බර තියෙන සම්පූර්ණ මොළයට අවශ්‍ය සම්පූර්ණ ඔක්සිජන් ටික ලැබෙන්නේ කොඳුයට පෙළිය කෙලින් තිබුණා. කොඳුයට පෙළිය කෙලින් තිබුණාම මොළයට අවශ්‍ය ඔක්සිජන් ටික ලැබුණාම ප්‍රාණවායුව ලැබුණාම මොළේ රිලැක්ස් වෙනවා. මොළේ රිලැක්ස් වුණාම පල්ලෙහා තියෙන ඉන්ද්‍රියන් ඔක්කොම රිලැක්ස් කරනවා. එතකොට භාවනාව හරි සරලයි. අපේ දකුණු පැත්තේ වම් පැත්තේ තියෙන සියලුම නර්වස් ඔක්කොම ගිහිල්ලා ඔළුවට peerට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට ඒකෙන් තමයි පණිවිඩ ඔක්කොම ටික ඔළුවට ගෙනියන්නේ. මේක නැවුනොත් ඒත්තු වුණොත් පැත්තට ඇරුණොත් එක පැත්තක හරි පොඩ්ඩක් හරි හැදිලා අනිත් පැත්ත හිර වුණොත් පණිවිඩ යන්නේ පණිවිඩ යන්නේ නැත්නම් පෙසර එකක් හදන්න ඕනේ ලේත් එක පණිවිඩ ලේවලින් පණිවිඩ යන්නේ. දැන් වයර් එකේ ඇතුලේ තියෙන කම්බි වලින් යනවා වගේ අපේ මුළු සර්වාංගයෙන් පණිවිඩ ඔක්කොම මුලයට ගෙනියන්නේ ලේවලින්. එතකොට ලේනාරයක් බ්ලොක් වුණොත් හරියට තද වුණොත් එයාගෙන් පණිවිඩ යන්න බෑ. එතකොට හෘද ස්පන්දනය වැඩි කරලා ප්‍රෙෂර් එක වැඩි කරලා අරකම් පම්ප් කරලා පණිවිඩ යවනවා. එතකොට ප්‍රෙෂර් එක වැඩි වුණාම ඇඟේ තියෙන ප්‍රාණය එහෙම නැත්නම් අපි කියනවා එනර්ජි පාටිකල් එක ඒ ශක්ති විශේෂය කම්පා වෙනවා. අපි කියනවා මේ පේනවා, හැයනවා, දැනෙනවා. පේනවා, හැයනවා, දැනෙනවා නෙමෙයි. ඒකට අපි ඉන්වෙස්ට්මන්ට් එකක් කරනවා. මොකද්ද? දකින්න ඒ රූපය ගන්න මම ශක්තියක් ආයෝජන කරනවා ප්‍රාණ ශක්තිය. බයෝ එනර්ජි එකක්. එතකොට මේ ප්‍රාණ ශක්තිය ආහාර පාන වලින් ලැබෙන්නේ. උස්ම වලින් ආහාර පාන කියන මේ වලින් ලැබෙනවා. එතකොට ආහාර පාන ලැබෙන මේ ප්‍රාණ ශක්තිය කයේ තියෙන කොහමද වේව්ස් එකක්. එනර්ජි පාටිකල් එකක ඇටම් වලින් තියෙන්නේ. එතකොට මේ ශක්තිය වැඩිපුර ආයෝජනය කරන්න ඕනේ අර කින ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය කරන්න. ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වය යම්කිසි දෝෂයකටපත් වුනාම රුධිරයේ පීඩනය වැඩි වුණොත් ඒ රුධිර පීඩනයත් එක්ක අර එනර්ජි පාටිකල් අර ශක්ති විශේෂයේ කම්පණය වැඩි වෙනවා. වැඩි වෙනකොට එනර්ජි එක එළියට යනවා ඉක්මනට. වැඩි වෙනවා බඩගිනි හැදෙනවා, කලාන්ත හැදෙනවා, තේට්ටු හැදෙනවා, රිදෙනවා, කැක්කුම් ඇති වෙනවා. ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා තරහත් යනවා. තරහා යනවා නෙමෙයි යම් කිසි දෙයක් ඇයෙනකොට ඒකට හොරොත්තු දෙන ශක්තිය කයේ නැත්තම් ද්වේෂය කටගනයි. අර එනර්ජි පාටිකල් එක අයියෙන් භ්‍රමණය වෙන්න ඕනේ. අරක රිසීව් කරන්න. එතකොට පටිගයක් ඇති වෙනවා. තරාව කියන එක අපි හදන තරහා තියෙනවා, හිතේ හැදෙන තරහා තියෙනවා. කැක්කුමක් ඇති වුණාම යම්කිසි දෝෂයක් ඇති වුණාම එතනින් ශක්තිය වැඩිපුර එළියට යනවා. ශක්තිය කයේ අවශ්‍ය තරමට වඩා අඩු වුණාම ගිලම්පස දෙන්නද කියලා හුවත් තරහා යනවා. දැන් කොහොමද වන්තට අමාර හොඳයි දෙක ඒ තරහා නයි අර පණිවිඩේවත් යට රිසීව් කරන්න බෑ. ඇයි ඒ තරම් ශක්තිය අඩු වෙලා. ශක්තිය වැඩි වෙලා ඉන්නකොට බයිනවා. එයා hina වෙලා නයි. ඒකට හොරොත් දෙන්න කයේ ශක්තිය තියෙනවා. එහෙනම් මේ කොඳුවට පෙළේ නැවෙනකොට කොඳුවට පෙළියට යම් යම් බාධක ඇති වෙනකොට මේකින ධානය වැඩෙන්නේ නැහැ. මේකින මාර්ගය වැඩෙන්නේ නැහැ. ඒ නිසා තථාගතයන් වහන්සේ පෙරබුදුවරු මොනවද කියලා තියෙන කියලා බැලුවම ඒගොල්ලෝ තුජුන් කායම් පරියංකම් කියලා දේශනා කළා. ඒක තථාගතයන් වහන්සේ තේම දේශනා කළා. ඒක නිවැරදි සමහර ධාන ශ්ලෝකවල තියෙනවා. මේක හරියටම දින 90ෙන් වැඩෙනවා. මේක දින 120ෙන් වැඩෙනවා. හැබැයි නිදාගෙන වඩනවා, වාඩි වෙලා නවඩනවා, එක එක ඉරියව්වලින් වඩනවා මාස 6ක් 8ක් යනවා. හැබැයි ඒක යට තියෙන ආසනයක්. මේ ආසනේ ඉඳලා වඩන්න ඕනේ කියලා. ඒකෙන් හිටියත් හරියටම දින 90ෙන් වැඩෙනවා. එහෙනම් සමහර ධාන අපි මේ ස්වාසනයේද එහෙම නැත්නම් වජ්‍රාසනයේද මොනවද පద్මාසනයේද මොනවද ආසන ආසන 304ක් තියෙනවා. ඒ එක එක ආසන වලට එක එක ධාන හරියට ටග්ගල වැඩෙනවා. සමහර ඒවා වැඩෙන්නෙම නැහැ. එතකොට අපි Nirodhene වඩන්නේ. Nirodhe වඩන්න නම් අනිවාර්යයෙන්ම පద్මාසනෙ ඉන්න ඕනේ. බුදුහාමුදුරන් වගේ ඉඳලා උජුම් කායම් පරි. මේක තමයි Nirodheට අරගන්නේ. භාවනාව කරනවට වඩා කෙරෙන අය අරින්න ඕනේ. මේ සිත කියන එක ඇවිල්ලා එනර්ජි එකක් නේ ශක්ති විශේෂයක් නේ මේක පෙස කෙරුවොත් පීඩනය වැඩි වෙනවා ඒ ඒ පෙස කරනකොට එනර්ජි පාටිකල් එකේ තියෙන අණු වල භ්‍රමණ වේගය වැඩි වුණොත් කඩාගෙන එළියට නියුක්ලියස් වගේ කඩාගෙන එළියට යනවා සිත නිතරම මෙල්ල කරන්න නෙමෙයි අපි දක්ෂ වෙන්න ඕනේ සිත තේරුම් ගන්න සිත තේරුම් ගන්නකොට එයා එහෙම මෙල්ල වෙනවා තරහා යනකොට තරහා ඉවස ගන්න නෙමෙයි ඕනේ. මට තරහා ගියා. මාව වැඩි විචරලා පොළට ගියා. අර වචන ටික ඇහෙනකොට තරහා ගියා. ඒක දැනගත්ත ගම ඒක නිවිල යනවා. සිත තේරුම් ගන්න තේරුම් ගන්න සිත හීලා වෙනවා. මෙල්ල කරන්න මෙල්ල කරන්න කම්පා වෙලා විසිරෙනවා. ඒක සිතේ ස්වභාවය. මෙල්ල කරන කට්ටියට භාවනා වැඩෙන්නේ නැහැ. කාලය අපරාධය. සක්මන් භාවනාව සක්මන් භාවනාව තම ගොඩාක් තියෙන රාත් වෙන්න පුළුවන් සක්මන් භාවනාවෙන්. ධාන වඩන්න පුළුවන්, ඉරිදි වඩන්න පුළුවන්. ගොඩාක් දේවල් තියෙන සක්මන් භාවනාවේ මේ ගොඩාක් ටෙක්නික් මේ පොත්පත්වල ලියවුන්නේ නැහැ. සක්මන් භාවනාව තුළ මේ අපේ <clears throat> යටිපතුලේ මෙතන ඉඳලා මෙතනට වෙනකම්ම මුළු සර්වාංගෙම නර්වස් තියෙනවා ස්නායු. එතකොට අපි යටිපතුල තද කරනකොට ඒ ඒ තැන්වල ඒ තද වෙන තැන්වල 100 තිබ්බාම පැන්ග්‍රියාස් හොඳට වැඩ කරන අග්නියාසය. වකුගඩු වැඩ කරනවා. අක්මාව වැඩ කරනවා. පෙනාලු වැඩ කරනවා. මා බඩවැල් පොඩි බඩවැල් ආමාශයේ ජීර්ණ ක්‍රියාවල මේ ඔක්කොම ක්‍රියාත්මක කරනවා. මේකට කියනවා මේ ඇනටොමික් තෙරපි කියලා. අපි ඇවිදින හැවිදින හැම මොහොතෙම කය නිරෝගිමත් වෙන හොඳට ජීර්ණ වෙනවා නිරෝගිමත් වෙලා ඒ ස්නායු වල ලේ ඔක්කොම හොඳට වැඩ කරලා ගොඩාක් ශක්තිමත් වෙනවා තාපසයා ලෙඩ වෙන්නේ නැහැ කවදාවත් ඒක එක බෙනිෆිට් එකක් අනිත් එක ගුරුත්වයක් තියෙනවනේ ඒ ග්‍රැවිටි එක එතකොට මේ විශ්වයේ න්‍යාස්ටියක් තියෙනවා මේ න්‍යාස්ටියට බලයක් පිනව හදින්න උඩ තියෙන වායු තරලයේ පින්නක් තියෙනවා එයා එක පැත්තකින් තල්ලු කරනවා අනිත් පැත්තෙන් හදිනවා ඒතර ඒ ලේයර් එකෙන් නම් අපි ඉන්නේ හැතුලේ නම් උඩින් තල්ලු කරනවා යටින් හදිනවා. සක්මන් භාවනාව ගොඩාක් 100න් වඩනකොට අපට තේරෙන මේ තියෙනකොට ඇදෙන ප්‍රමාණයයි ගන්නකොට එන ප්‍රමාණයේ වේගය වෙනසක්. ඒක හරියට 100 පීටවල ඒක කඩන්න පුළුවන් නම් එයාට සක්මනේ යන්නේ නැතුව උඩින් ඇවිදින්න පුළුවන්. අඩියක් විතර උඩින් ඇවිදින්න පුළුවන්. හැබැයි ඒක තේරුම් ගන්න ඒ ග්‍රැවිටි එක බිනින්න එයා ගොඩාක් දක්ෂ වෙන්න ඕනේ. වතුර උඩ ඇවිදිනවා කියන්නේ වතුර වල සාමාන්‍යයෙන් පොඩ්ඩනේ දරන්න පුළුවන් බර වැඩි ලොකු බරක් දරන්න බෑ. ඒකට යන්න පුළුවන් කියලා කියන්නේ පොළොව කියන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි. ඒ කියන්නේ ඉරිදි පවා වඩන්න පුළුවන් සක්ම භාවනාවේ. කෙලෙස් නිරෝධ කරන්න පුළුවන්. ඒ ඔසවන, තබන හැම මොහොතෙම සිතේ ඇති වෙන මානසිකත්වය, එන අරමුණු, ඒ අරමුණු වල තියෙන ලෝභ දේශමෝව වෙන වෙනම හඳුනාගෙන. ඒක ගත්තා, පැවතුණා, අතහැරියා. ගත්තා, පැවතුණා, අතහැරියා. ඔසවමි, යවමි, තව මේ විදිහට පේන දේවල්, හැයෙන දේවල් දැන දේ ඔක්කොම සක්මනින්ම ප්‍රැක්ටිස් කරනවා. හැමදේම ඒකම හරමුණු කර කර ප්‍රැක්ටිස් කරනවා. පැය දෙකක් තුනක් ඇවිදලා ඇවිල්ලා වාඩි වෙලා බලනකොට විශාල වෙනසක් තියෙනවා සිතේ. ඒක අපට කැමති විදිහට ගන්න පුළුවන්. වතුලට අරමුණ ගන්න පුළුවන්. වදින ටච් එකට අරමුණ ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මුළු කයම කයම මේ වදින්නේ කියලා ගන්න පුළුවන් අපිට ඕන විදිහට ගන්න පුළුවන්. ඕන විදිහට ගන්න පුළුවන්. අපිට පාසු කොයි විදියට වැඩෙනකොටද නිවෙන්නේ අන්න ඒක තමයි නිවැරදි කරන්නේ. දැන් මට මේ බණ ඇහුවාම නිවෙන්නේ මේකට නිවෙන්නේ මේකට ටිකක් නිවෙන හැබැයි මේක ඇහුවාම නම් හොඳටම නිවෙනවා. එහෙනම් මට හරියටම හරියන ගැළපෙන බණ මේක. එහෙනම් මම වඩන ධානයේ වඩන භාවනාව මොන විදියට වැඩුවොත්ද මට නිවෙන්නේ? ඒ ක්‍රමයට වඩන්න ඕනේ. එහෙම අපි වෙනස් කරගන්න ඕනේ. දැන් නිදාගෙන ඉන්න ලෙඩ හැඳ ඉන්න කෙනාට බණ කිව්වම rahat වෙනවනේ. පිටිපස්සෙන් ඇවිදවිදෙන සදාරුතියට බුදුහාමුදුර ඉස්සරහින් ඇවිදවිද උපදෙස් දෙනවා. පිටිපස්සෙන් ආගෙන එනවා. ඒත් රාත් උනානේ. රෙදි නැතුව ආපු කට්ටියට බණ කිව්වම රාත් උනානේ. එහෙනම් මේකට ඉරියව්වක් අවශ්‍ය නැහැ. නමුත් ඒ නිසා අර දේශනා තියෙන ඉරියව්ව අපි එලා දකින්න. ඒක බුදුහාමුදුරන්ගේ දේශනානේ. නමුත් මොනවාරි ක්‍රමයකින් නිවෙන්න පුළුවන් නම් අනෝකාරි කඹේකාරි එළිලා නිවන් දකින්නයි ඕනේ. වැඩේ වෙන්නයි ඕනේ. ඒකට මොනවාරි ඉරියව්වක් ප්‍රශ්නයක් නැහැ. ගොඩාක්ම අපිට පාසු සැතපීලා ඉන්නකොට වැඩෙනවා නම් විවේකයි කයට කැක්කුමක් නැ කොන්දරි දෙන්න හොඳට වැඩෙනවනම් සැතපීලා ඉන්න ඉරියව්වේ නිදා ගන්න නැතුව වඩනවා. බිම වාඩි වෙලා ඉන්නක ටිකක් අපාසි පුටිය වාඩිලා ටිකක් වැඩෙනවනම් පුටිය වාඩිලා වඩනවා. ඒ පුටුවේ සැපේට ඇලෙන්නේ නැතුව ගොඩාක් රිලැක්ස් වෙන්නේ නැතුව හොඳට 100 තියාගෙන වැඩුවාම ප්‍රශ්නයක් නැහැ. විතරම ශුන්‍ය භාවයක් දැනෙනවා. ශුන්‍ය භාවයක් දැනෙන්නේ Taman අශුන්‍ය භාවයේ ඉන්න නිසා. ගොඩාක් කලබල වෙච්ච කෙනාටලු විවේකී වටිනාකම දැනෙන්නේ. ඇත්තරම විවේකී ඉන්න කෙනාට විවේකී වටිනාකම දැනෙන්නේ නැහැ. නිින්දේ වටිනාකම කාටද දැනෙන්නේ? දවස් තුන නිදි මරලා මේ වැඩ කළා අපේ කෙනාටලු. නිින්ද කියන්නේ යා කෝටියක් හරි ගිහලා ගන්නවා ඒක. ඒ තරම් වටිනවා. හැබැයි සතියක් විතර නිදාගෙන ඉන්න මනුස්සයා කෝද්දලා නිින්දේ වටිනාකම බනිනෝ ඒ මනුස්සයයි. එයා බැරි ගයිලා ඉන්නේ. සිතට ශුන්‍ය දැනෙන්නේ වැඩිපුර සිත කලබල නිසා. කලබල සිත ශුන්‍යට වටිනාකමක් දෙනවා. ශුන්‍ය සිත කලබලට වටිනාකම දෙනවා. ගොඩාක් භාවනා කරලා සති ගානක් හිටියාම එයා කියන මේ රුවන්වැලි සෑයපත් යන කොළඹ පැත්ත යන ට්‍රිප් එක ගන්න නිකන් මොකද්ද ඔයාගේ ඇඟට නිකන් එයාට මේ ඇවිදින්න ඕනේ. කොහේ ගමනක් ගිහලාම ආයි පිට. මා සතිය දෙක තුනක් ගියාම ආයි අර ප්‍රශ්නේ එනවා. පොඩ්ඩක් ඇවිදින්න ඕන එයාට. මොකද්ද කියන්නේ ශුන්‍ය වෙච්ච නිසා කලබල කියන ප්‍රශ්නෙට වටිනාකමක් එනවා එයාට. කලබල වෙච්ච කෙනා නිතරම කියන්නේ රස්සිතයට යන්න ඕනේ උදකලා වෙන්න ඕනේ පින්ඳ පාතකන් තනියෙන්. ඇයි? එයා මිනිසුත් එක්ක ගැටිලා උදේත් බණ, රාත් බණ, පක්න දැන් එයාට ඕනේ ශුන්‍ය. ඒකට වටිනාකම දෙනවා. මානසිකත්ව දෙකක් ස්වාමීනි ඒ දෙක තුලම නිවන නැහැ. කලබලකාරීත්වය තුල ශුන්‍ය වෙන්න පුළුවන් නම් ශුන්‍යතාවය තුල කලබලකාරීත්වය දකින්න පුළුවන් නම් එයා තරම් ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක් නෑ. දුක තුල සැප විඳිනවා. සැප තුල දුක් විඳිනවා. එයා ආර්ය කෙනෙක්. ඔක පුරුදු කරන්න. සෑම අරමුණක්ම ශූන්‍යත්වයටපත් කිරීමට වඩා වඩාත්ම වැදගත් වෙන්නේ අරමුණු වලට අපි පීඩන්නෙත් නැතුව වෑයම් කරන්නෙත් නැතුව ගනුදෙනු කරන මානසිකත්වය. අපි පීඩන්නේ නැත්තම් ඒක තුළ අපිට වෑයමක් නැත්තම් ඒක නිරෝධ වෙලා ඉවරයි. එහෙම නැතුව ශූන්‍ය කරන්න ගියොත් අපිට මේ ඉස්ස අවකාශයකට යන්න වෙනවා. ඇයි මේ පෘථිවිය හැමතැනම තියෙන පැවැත්ම. පෘථිවිය පවතින්නම පැවැත්ම තුලනේ. ඒ පැවැත්ම නිදහස් වෙන්න ඕනේ නිවැරදි ශූන්‍යයටපත් වෙන්න නම්. සිතාර ගැටෙන ස්වභාවය, හැලෙන ස්වභාවය, පීඨන ස්වභාවය, වෑයම් කරන ස්වභාවය මෙන්න මේකෙන් නිදහස් කරන්න ඕනේ. කලාමයේ ශූන්‍ය වෙච්ච කෙනෙක්. අර ශුන්‍යාගාරගතෝවා කියලා බුදුහාමුදුර කියන්නේ. එයා ශුන්‍ය වෙච්ච කෙනා. මොකද්ද? එයාට සාපේක්ෂව මේ ලෝකේ මොකුත් පවතින්නේ නැහැ. ශුන්‍ය වෙලා. ඇයි එයා පීඩාවක් නැහැ, වෑයම් කරන්නෙත් නැහැ. ලද දෙයින් සෑයීමටපත් වෙනවා. මොනවද ලද දෙය? දැන් මේ තියෙන දෙය. තියෙන මිනිසත් භවෙන් සෑයීමටපත් වෙනවා. සිවුරක් තියෙන එකෙන් සෑයීමටපත් වෙනවා. කෑම ඊයේ ගත්තා එකෙන් සෑයීමටපත් වෙනවා. ඒ විදිහට තියෙන දෙයින් ඒ ඒ තියෙන දෙයින් එයා සැනසෙනවා. බලාපොරොත්තු නැහැ. ගොඩාක් සිත කැළඹෙන්නේ නැවත ඉපදෙන්නේ බලාපොරොත්තු නිසා. බලාපොරොත්තු දුක ඇති කරයි. අපිට පරචිත්තේ නැත්තම් අපි දන්නේ කොහොමද අද අවස මොනවා ගිලම්පස ලැබෙයිද කියලා. නමුත් අපි බලාපොරොත්තු වෙන පැණිකොමුඩු හදලා එහෙම එකක් හිතන පැණිකොඩු මාපල ඒක කොහොමදවත් ලැබෙන්නේ අපි දන්නේ එහෙනම් අපට කොත්තමල්ලි තම්බලා කකුරු කෑල්ල එහෙම හිතන කොත්තමල්ලි තාම වැවිලා නැහැ මල් පීදිලා නැහැ කොහොමද ගැටගන්නේ අපි දන්නේ නැති අනාගතයට අපි බලාපොරොත්තු වදනවා හම්බෙන්න වෙන එකක් ඉතින් කකියනවා හරියට තරහ ඇයි අපි බලාපොරොත්තු හදුවනේ අපිට පරචිත්තේ නැත්තම් දක්ෂම දේ තමයි ස්වාමීනි හම්බෙනකන් ඉන්නවා පාඩු ඉන්නවා කාට මේක තමයි ලැබෙන්න තිබුණේ ලැබිලා තියෙනවා සන්තෝෂෙන් දැන් දැන් බලාපොරොත්තු හදනවා මම කාට වළඳනවා ප්‍රශ්නයක් නැහැ කැඩෙන්නේ නැහැ බලාපොරොත්තුයි හම්බෙලා ඉවරයි හම්බෙනකන් ඉඳලා හම්බුණාට පස්සේ බලාපොරොත්තු හදනවා හරි දක්ෂයි ඒ තාපසයා ඇයි යාගේ සිත කවදාවත් දුක් විඳින්නේ නැහැ කම්පාවක් ඇදෙන්නේ නැහැ ඇයි අනාගතය ගැන බලාපොරොත්තු නැහැ ලැබෙනකන් ඉන්නවා අද ගොඩාක් වෙලා තියෙන්නේ ලැබෙන්න කලින් අපි බලාපොරොත්තු වෙනවා. ලැබෙනකොට ඒක අපි හිතන විදිහට වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක වෙනස් කරන්න හදනවා, ඒක හරි ගස්සන්න හදනවා, අපට ඕන විදිහට ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඊට පස්සේ ගැටෙනවා. එතකොට අර තියෙන ಗುಣධර්මත් එක්ක පිරියනවා. එකතු කිරීමට හදක්ස වෙලා අස් කිරීමට දක්ෂ වෙන්න ඕනේ. අපි එකතු කරන්න දක්ෂ වෙලා අස් කරන්න අදක්ෂ වෙනවා. ඒක තුළ පැවතිනවා. නිවන දුරස් වෙනවා. තාපසයා එකතු කරන්න හරි අදක්සයි. අස් කරන්න හරි දක්සයි. ඇයි ඒ තාපසයා එච්චර දක්ෂ වෙන්නේ? එයා මේ භවයේ පිරිණිවන් පාණ්ඩ මාන වෙච්ච කෙනෙක්. දුක නිවා ගන්න කාසාව දෙන්න කියලා කියපු එක එයා හැමදාම උදේට සී කරනවා. මේක ඉල්ලගත්තේ දුක නිවෙන්න නම් මේක දුක නිවෙන්න නෑනේ. මේක ගැළපෙන්නේ නෑනේ. එහෙනම් ගැළපෙන එක එයා කරනවා. ගැළපෙන එක කරනවා. අපි උදේ ඉඳලා අවශ්‍ය නැකම් ගත කරන ජීවිතය අරන් බලනකොට දුක නිවෙන්න කොච්චරක් කලාද? දුක ඇති වෙන්න නිර්මාණය වෙන්න කොච්චර කළාද කියලා බලන්න දුක ඇති වෙන්න අපි ගොඩාක් වැඩ කරලා තියෙන්නේ දුක නිවෙන්න මොකවත් කරලා නැහැ හැම මොහොතක් ගානේ Tamange අඩුපාඩු ටික දකින්න පුළුවන් නම් දවසට එක අඩුවක් හරි නිවැරදි කරන්න පුළුවන් නම් එක ගුණයක් පැය 27ට එක ගුණයක් වඩන්න පුළුවන් නම් මේ ස්වාමීනි අවුරුද්දට 305 ගුණ 305 වැඩිලා අඩුපාඩු 305 305 අඩුපාඩු නැහැ කාටවත් ඒ කියන්නේ මාස 3 4 වෙනකොට වැඩ ඉවරයි. ඒ කියන්නේ පැය 24ට එක අඩුවක්වත් අදන්නේ නැහැ කියන එකයි උපු වෙලා තියෙන්නේ. අද වර්තමානයේ. මම මෙතන වැඩ හිටියොත් බෝවන්සේ වැඩියොත් උකට සාකච්ඡා කළ හැකි. වඩින් මෙතියක් මොන ගැන? බෝවන්සේට ගොඩක් පින්. ඒ වගේ කර්ම මම දන්නවායි කියලා මට නැවත මතක් කරන්න අවස්ථාවක් දුන්නට. මම ඒ ඔක්කොම අමතක කරලා ඉතින් එච්චර කර්ණ මම දැනගෙන හිටියයි කියලා මමත් දැනයි දන්නේ. තක්කලාට ගොඩක් තියෙනවා. වංශලා වඩින්නට ගන්න. සන්තෝෂයි මෙච්චර දුර ආපේකට.